අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 90 වෙනි භාවනා වැඩපිළිවෙලේ නැත්නම් නිසන්වනේ පැත්තෙන් කියන 90 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡා අවස්ථාවටයි පැමිණලා තියෙන්නේ. ඉතින් මේ 90 වැඩපිළිවෙලට කී දෙනෙක් අලුතෙන් වගේ සම්බන්ධ වෙච්චා ඉන්නවද කියලා අත ඉස්සුවත් මට ලේසියි කටයුතු කරන්න. හොඳයි. වැඩි හරියක් ඉන්නේ අලුත් අය. ඉතින් ඒ නිසා මම පොඩි මතක් කිරීමක් කරනවා. ඒ අලුත් අය ගැන සීපත් වෙන්න නැත්නම් අලුත් පරණ අයට සී කැඳවන්නත් අලුත් අයට දැන ගැනීම සඳහා මේ කරන හදන ධර්ම සාකච්ඡාවේදී අපි කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියන එක එකට යෙදිලායි තියෙන්නේ. අලුත් අය සඳහා කියනවා නම් ඒ අය සඳහා අපිට කියන්න පුළුවන් සතුටින් නිසරණ වනේ වෙනුවෙන් මේ වෙනකොටත් අලුත් අය සඳහා සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා. නම් වශයෙන් කියනවා නම් අද උදේ ඔක්කොම වගේ සීල් සමාදන් කරවලා තියෙනවා. ඒක නිසරණ වනේ කියන එක සත්කාරයක්. මොකද අපි ඔක්කොම ඉන්නේ එක තලයක දැන්. අඩුම වශයෙන් පොසතට්ඨාංග සීලය. අනිත් එක මූලික කමඨහන් පිළිබඳව මේ වාඩි වෙච්චාම භාවනා කරන්නේ මෙහෙමයි, සක්මණේදී භාවනා කරන්නේ මෙහෙමයි, ඉතින්දා වැඩවලදී භාවනා කරන්නේ මෙහෙමයි කියලා උපදේශ ටිකත් අපි වාර්තා වෙච්ච එකක් ලැබෙන සලසලා තියෙනවා. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයකදී කරන්න කියන්න ඕන දේවල් නැත්නම් අවතුම් පැවතුම් පිළිබඳව මම හිතන්නේ වැඩමුළු සංවිධායක සහ වැඩමුළු සම්බන්ධීකාරක පවතුන් නැතිව සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් මේ අලුත් අයට මේ අලුතෙන් ලැබිච්ච කමඨාන, මේ අලුතෙන් ලැබිච්ච ශීල්පද ටික, මේ අලුතෙන් ලැබිච්ච විවස්ථා පිළිබඳව ක්‍රියාවත් කරනකොට පැහැදිලි තැන්, ගැටළු ස්ථාන, නැත්නම් තමන්ගේ චර්යාවට ඇතිච්ච දුෂ්කරතා තියෙනවනම් අනවශ්‍ය විදියට ඒ වගේන් පෙලෙන්නේ නැතුව මේ අවස්ථාවේදී අපිව සාකච්ඡා කරලා ඇයි මේ නීති දාලා තියෙන්නේ කියන එක හෝ එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට තමන් වටහාගෙන අත්කලමතාණියෝගයට වැටලා තියෙනවා ඒක නැති කරන්න ඕ ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනවා කර්මාකල ඉදිරිපත් කරන්නයි කියලා මොනව පිළිබඳවද දීපු කමඨහම් දේශනා පිළිබඳව මේ රකින්න අටසිල් පිළිබඳව සහ මේ මධ්‍යස්ථානයේ දීලා තියෙන ඇවතුම් පැවතුම් පිළිබඳව නීති රෙගුලාසි පිළිබඳව යම්ම දෙයක් වැටහෙන්නේ නැත්නම් කරුණා කරලා තම තමන් කතා කරන්න යන්න එපා ඒක වළක්වන්නයි අපි මේ වෙලාවක් පොදු ඇරගෙන ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ තමන්ට තියෙන ප්‍රශ්න තියෙනවා අපිට වැඩමුළු සංවිධායක වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්බන්ධීකාරක ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් මේ සභාවට දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. ජීව කරන්න යනකොට අතුරු කතාවල් පැන නැගිලා ප්‍රශ්න වෙන නිසයි මම වෙලාවේ විවෘත ආරාධනාවක් කරන්නේ. ඒව නරක වැඩ නෙවෙයි ක්‍රම වේදේක තමයි මේ භාවනා කරන කෙනකින් අහන්න යන්න එපා. එතකොට වෙන්නේ අනවශ්‍ය කතා අඩුම ගන්න කියනවනම් ධර්ම සාකච්ඡාවක්වත් කරන්න එපා. දන්නේ නැද්දක් තියෙනවා මේ වෙලාවේ සාකච්ඡා කරමු ඕන තරම් තීන් දිලි තියෙනවා අපි ඒක සාතරෙන් බාර ගන්නවා ඒ දේ තියෙන ප්‍රශ්නේ ලිඛිතව මේ පිටියට දාන්න පුළුවන් එහෙනම් ධර්ම සාකච්ඡාවේ ලිඛිත ප්‍රශ්න ඉවරනට පස්සේ මෙහි මයික් එකක් දෙනවා ඒ මයික් එක සභාවේ පරිශදයට ලැබෙනවා. ඒකට කතා කිරීමක් කරතයි. මේ සමහරු ඒකට හරි විරෝධේ පානවා මයිකේට කතා කරන්න අපහසුයි නැත්නම් සබකෝල ගති නිසා. නමුත් ඒක ඇත්තට අපේ අවශ්‍යතාවයක් නෙවෙයි මේකට සම්බන්ධ නොවෙන. නමුත් මේ බෙදේශන ඇහුම්කන් දෙන වාර්තාගත වෙච්ච දේශන ඇහුම්කන් දෙන අයගේ ඉල්ලීමක් නිසා අපි මේක කරන්නේ. ඒ නිසා ප්‍රකාශයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා කරුණාකර අත උස්සන්න. එතකොට මේ මයික් එක ලබලා දෙයි ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර විටක මම මේ නගන ප්‍රශ්න දැන ගැනීම සඳහා හරස් ප්‍රශ්න අහනවා. උගක් කලකට ඒකට ඒ වෙලාවේ සමහර උත්තර දෙන්නේ මේ කැපිපෙනීමට බය නිසා. එහෙම වුණොත් අනිත් දවසේ ආයෙසරයක් අර ප්‍රශ්නෙම නැවත ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේකයි මට කියා ගන්න ඕනේ කියලා ඉතින් දවස් දෙක තුනක් ඉන්න කෙනාට අවස්ථා දෙක තුනක් ලැබෙනවා. තමන්ගේ ප්‍රශ්නේ අලුත් කරලා වර්ණගන්න. ඉතින් එතකොට පිටිස වෙනුවෙන් අපිට මේ ප්‍රශ්නේ ටිකක් දුර සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ටික මම මේ මතක් කරේ පරණ අයට සිහිකඳ වණ්ඩක් අලුත් අයට දැන ගැනීම සඳහා විශේෂයෙන්ම අලුත් වේවා පරණ වේවා යෝගාවචන අතර එකිනෙකා කතා කිරීම නැතර කරන්න. ඒ වගේම මම කැමැති කියන්නේ විශේෂයෙන්ම අපේ ඍජු මාත්‍යන්ත සම්බන්ධීකාරකට පොතක් තියන්නේ එළියේ කාට හරි මොනවා හරි මේ ප්‍රශ්න සාකච්ඡා අමතරව වෙන ඉල්ලීමක් හෝ කරන්න කියන දෙයක් හෝ යෝජනාවක් හෝ තියෙනවනම් අදහස් දක්වන දැනුම් දෙන්න පොතකුත් ඉලිය තියන්න මේ පොදු වැඩමුළු පිළිබඳව එහෙම නැත්නම් වෙන පාසුකමක් පිළිබඳව හෝ එනතන්ත කෙනෙක් කැමති නම් මම මේ මේ අන්සලි උදව් කරන්න කැමතියි කියලා ඒගේ පැවරුම් හෝ ඊට වෙනම පොතක් තියන්න ප්‍රශ්න තියෙනවා නම් ලියලා මේ පිටියට දාන එක තමයි අපි කරන්නේ. ඉතින් දැනට වැඩ පටන් ගන්න අපිට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල දැන් ඒ සතිವಾರය ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණොත් අපි සභාවට ආරාධනා කරමු වෙන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා ඉතින් පළවෙනි සභාවාරය ආරම්භ කිරීමට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම අපේ ඍජු මාතෙන් ඉල්ලා හිටිනවා නමස්කාරය අපේ හැමදෙරණේ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුල් වීම පිටවීම සිහියෙන් බලා සිටීමයි. විවිධ සිතුවිලි එන විට දැක්කා අසුමහායයි සිතා එය බැහැර කර නැවත හුස්ම ගැනීම ගැන අවධානය යොමු කෙලිමි. හුස්ම වල ප්‍රමාණය කෙටි වී යන්නක් මෙන් දැනුනි. ප්‍රශ්නය මම ඉදිරියට කළ යුත්තේ කුමක්ද? යෝනි ප්‍රශ්නේ සක්මන් භාවනාව සිහියෙන් යුතුව වම සහ දකුණ පය ඉස්සුවත් තිබ්බා කියා සිතමින් සක්මන් කෙලිමි. එය නිවැරදිද? මේ දෙකටම පොදු ආධුනිකයෙකු වශයෙන් උපදේශයක් දෙන්න පුළුවන්. අපේ සම්පූර්ණ ප්‍රයත්නයේ තියෙන්නේ මේ අපි ඉදිරියෙන් තියාගත්ත මූල කර්මත්තාන ඉඳගෙන ඉන්නකොට මේ ලිපියේ සඳහන් වෙන විදිහට ආස්වාස් ප්‍රස්වාසි. සක්මන් කරනකොට මේ පාය තියෙනවා මේ වම තියෙනවා දකුණ තියෙනවා මේ ඔසවනවා මේ තබනවා කියන එකට හිත යොදන එක. ඉතින් ඒකමයි තමයි මේ කියන කරලා දෙයලා තියෙනවා. දැන් ඒක ඊගාවට කරන්න තියෙන්නේ මේ විදිහට අරමුණට හිත තිබ්බ විතරක් නෙමෙයි තිබ්බ හිත අරමුණේම කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියන එක වැඩි ජීවුන කරගන්න එකයි වැඩි. අපි කියනවා නම් බයිසිකලයක් පදින්න පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා යන්තම් කාගවත් ආධාරකින් තොරව කකුල් බිම තියන්නේ නැතුව බයිසිකලේ ටිකක් සම පොළවේ පදින්න පුළුවන් නම් එයා ඊගාවට කරන්න තියෙන්නේ එහෙම ගත්ත සමතුලිතතාවයේ කැඩෙන්නේ නැතුව ගත්ත Javaය බස ගන්න නැතුව පුළුවන් තරම් පැදලා පැදලා පැදලා පුරුදු වෙන්න ඕනේ. මොකද වේගය වැඩි වෙනකොට ඉබේම බයිසිකල් එකේම ඒක සමබර කරලා දෙනවා. ආධුනිකයට හරි අමාරුයි මොකද වේගයක් නැතුව පදිනකොට වැටෙනවා. ඉතින් ඒක නිසා මේ ගත්ත මූල කර්මස්ථානේ නැත්නම් මේ මූණට මූණ දාලා තියෙන මූල කර්මස්ථානේ නැත්නම් මේ ආපాతගත වෙලා තියෙන මූල කර්මස්ථ මූල කර්මස්ථානේ මීට වඩා වැඩි වේලාවක් ඇස්පල්මේ මුලිච්චේ තියාගෙන මොහොනට මොන දාලා තියාගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක බලන එක තමයි ඊගාව පියවර. ඒ නිසා Taman ළඟ ඔය තියෙන ක්‍රමසහවිදීම පාවිච්චි කරලා Taman දන්න සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා ඒ ගත්ත එකලස ගත්ත මූල කර්මස්ථානට හිතියෝ දාගෙන ඉන්න ගතිය බොහෝ වෙලා පැවැත්වීමන ගන්න ප්‍රයත්නය තමයි ඊගාව පියවර වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය වන්නේ පිම්බීම හැකිලීමයි. මම පරයන්කයට ගිහින් වාඩි වූ පසු විනාඩි 15ක් 20ක් පමණ පිම්බීම හැකිලිම දැනෙනවා. ඉන්පසු ගලක් පෙර කරාමෙන් බරගතියක් හා කළු පාට ස්වභාවයක් පෙනෙනවා. ඒ මැද රතු පාට කැදල්ලක් පේනවා. ඒ සඳහා කුමක් කළ යුතුද? ස්වාමීන් වහන්සේ. ඉන්පසු සක්මණට ගියාට පසු දකුණු කකුල තියෙනකොට බරගතියක් හා දැවිල්ලක් දැනෙනවා. වම් කකුල තියෙන විට සැහැල්ලු ගතියක් දැනෙනවා. ඒ සමග සීතරක් දැනෙනවා. විනාඩි 20ක් පමණ ගියාට පසු පාවෙන ගතියක් දැනෙනවා. ඒ සඳහා කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉස්සල ප්‍රශ්නේ මෙතනක් තියෙන්නේ. ආන බිම් බිම් හැකිලිම කරගෙන යනකොට ඒ ගලක් වගේ වෙනවා මේ මේ වර්ණ ගැන්වෙනවා කියලා. පළවෙනි එක අහගෙන එනකොට නම් හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මේ මතුවෙන ගලක් වගේ තද වෙන ගතිය නැත්නම් වර්ණ පිම්බීම හැකිලිම කියන අරමුණේ ඇතුලේ තියෙන එකක් විදිහට පේන්නේ නැත්නම් අරමුණේ පරිබාහිර එකක් විදිහට පේන්නේ කියලා. මේ පේන්නේ තද ගතිය නැත්නම් මේ ගලක් වගේ අල්ලබදා ගන්න ගතිය. නැත්නම් මේ වර්ණ ආන පිම්බීම හැකිලිම ඇතුලේ ඒකේ ස්වභාව ලක්ෂණ ගති වශයෙන්ද පේන්නේ නැත්නම් පිටද කියන එක. දෙවෙනි කොටස කියනකොට නම් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද තේරෙනවා කකුල තියෙනකොට ඒ කකුල ලැබීම අරමුණේ තමයි උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති වැටෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ දැන් කයට විතරක් නෙමෙයි හිත ඇවිල්ලා තියෙන්නේ. කයේ සක්මන් කරනකොට කරන වම දකුණ ක්‍රියාවලියටත් පරියන්කේ ඉන්නකොට කරන පිම්බීම හැකිලිම ක්‍රියාවලියටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගත්ත එකලසර කොච්චර වෙලා අඛණ්ඩව පවත්වන්න පුළුවන්ද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ මම මතක් කරේ මේකෙදිත් ඒකමයි කියන්න තියෙන්නේ. ඒක උනන්දුවක් පිණිස මෙහෙම කියන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න කරුටත් දෙවෙනි ප්‍රශ්න කරුටත් උත්තරයක් විදියට මේ විදියට කයට හිත යොදලා ඉඳගෙන ඉන්න ඉරියවට හිත යොදලා පිම්බි මැකිලිම ආනාපානේ ඉන්නවයි කියලා කියන්නේ ඒ ප්‍රසූත අරමුණේ ඉන්න හැම චිත්තක්ෂණයකම අපි අනිකු සියලුම අරමුණ ඇර අනිකු සියලුම දේවල් දන් දීලා තියෙනවා අන්තිම දේවල් ඔක්කොම ඉතින් අතහැරලා තියෙනවා. ඒ නිසා මේ චිත්තක්ෂණයක අපි සංසාරේ කරපු ලොකුම දාන පින්කම සිද්ධ වෙනවා. අර මොනේ හිත හිටින්න බෑ ලෝකෙට කෑදරෙනවා. මොනම විදිහේ හරි කෑදරකමක් තියෙනවනම් අර මොන්ට හිත ගන්න බෑ. හිත ගත්තා කියලා කියන්නේ ලෝකෙට කෑදරකම අපි ඇඟට නොදැනී අයින් කරගෙන තියෙනවා. ඒ නිසා මට මම ඊයේත් මට ආව පණිවිඩයක් කොයිද ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ නමක් කිව්වලු කොයි පින්කමකදී දැන් වාඩි වෙලා තමන් කරපු ලොකුම දානය ගැන සිහිපත් කරනවා කියන්නේ දානානුස්සතිය. ඡාගානුස්සතිය කියලා ඒකට කියන්නේ. ඒ ලියන එකනා කියනවා මට මතක් වුණේ ස්වාමීන් වහන්සේම ආස්වාස් ප්‍රස්වාසයේ ඉන්නකොට මම මුළු ලෝකෙම දන් දුන්නේ නේ. මට ඒක තමයි මතක් වුණේ. මම ඒක සිහිපත් කරයි කියලා. මම හරියද කියලා මම අහලවල තුණා. ඉතින් මං කිව්වා අත මේ කලින් විස්තර කරපු එකක්ම තමයි මේ මතක් කරලා තියෙන්නේ. ආස්වාසික ප්‍රසවාසික පිම්බීම හැකිලිමක වමක දකුණක හිත හිතවන්න බෑ ලෝකේ අතන මෙතන අරයා මෙයා ගැන ඊයේ හිට ගැන කල්පනා කරන කෙනා. නිසා මතක තියාගන්න මේ ගත්ත දාන චේතනා එතන සීලේ සමාධිය අඛණ්ඩව පවත්වාගෙන යනකොට තමයි ඒක කස කැවෙන්නේ, Java කැවෙන්නේ. ඉතින් ඒක මුලදී නම් ප්‍රශ්නයක් හිටිනවා. මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. නමුත් ඒ අරමුණීම ටිකක් දුර යනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ. අරමුණීම වැඩියෙන් ඉඳ ඉඳ ඉඳ ඉඳ අපේ එදිනදා ජීවිතයේ තියෙන මේ අසහනශීලී ගතිය, ආතති ගතිය, හිත් කරදර ගන්න ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නම් ආයිමත් අහන දෙයක් නෑ තමයි තේරෙනවා. නමුත් මුලදී ඒක කියලා දීලා ධෛර්ය කරවන්න ඕනේ. කමඨාන සුද්ධ කළ දෙන්න ඕනේ. මේ ඇති කරගත්ත පිරිසිදුකමට කියන්නේ උත්හාන සම්පදාව කියලා. උපෙලතියි දැන් ආරක්ක සම්පදාව අවශ්‍යයි. විපුයාගත්ත දේ රැක ගන්න. හිත පිට යන්නේ නැතුව, අතීත අනාගතයට යන්නේ නැතුව අරමුණේම පවත්වා ගැනීම සඳහා ඒකට ආරක්ක සම්පදාව කියනවා. කියන්නේ උපේන ලද වස්තු ආරක්ෂා කර ගැනීම. ඒක කවුරුත් කළ දෙන්නේ නැහැ. ඒක තමන්ම හිතින් වරණා ගාගෙන මේ වෙලාවේ මම මේ කරන්නේ මුළු සංසාරෙදීම කවදාකවත් කරපු නැති උතුම්ම වචනා 100ක් දාන පාරමිතා පුරණ එක අනිවාර්යයෙන්ම කාය වචන දෙක වැඩ කරන්න නිසා සීල පාරමිතා 100%ක්ම පිරෙනවා. නික්ඛම්ම පාරමිතාව අතහැරීම 100%ක් පිරෙන නිසා මේ චිත්තක්ෂණයක දස පාරමිතාම සම්පූර්ණයි. දඟලන්න මොකක්වත් නැහැ යමක් නොකර සිටීමෙන් අරමුණේ සිටීමෙන් දස පාරමිතාම සම්පූර්ණයි කියලා ආඩ සිත ආඩ්‍ය කරගෙන මේක දිගට පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න කක්වත් දෙවෙනි ප්‍රශ්න කක්වත් දෙකටම පොදුවේ මම මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය මෙම භාවනා වැඩසටහනෙන් පසු නැවත අපගේ සුපුරුදු ජීවිතයට යන කලෙහි මෙම භාවනාවෙන් ලබාගත් හුරුව නැති වී යයිද අපගේ සුපුරුදු ජීවිතයේ ඇති වේගවත් බව සමග මේ පුරුදු පුහුණු වන යෝගී ජීවිතයේ පවත්වාගෙන යාමට වහන්සේගෙන් උපදෙස් පතමි දෙක කායික දුබලතා පීඩාවන් සමග භාවනාව සාර්ථකව කරගන්නේ කෙසේද ඉතින් අපි ඉස්සෙල්ලා මේක බලලා ඉමු. පස්සේ ගෙදර යන දවසට ඔක පොඩ්ඩක් කතා කරමු. දැන් මේ ආව වෙලාවෙ ඉඳලා ගෙදර ගැන කතා කරන්නයි. ගෙදර ගිය වෙලාවෙ විතර Nissan නැමන එක ගැන කතා කරන්න හදන තමයි පිස්සු කියන්නේ. මේ අමාරු ඕන Nissan මන්ට ආව. දැන් කියනවා දැන් ගෙදර ගියාට පස්සේ මොකද කරන්නේ කියලා මෙහෙ ඉන්නකම් කතා කරනවා. ගෙදර ගිහ ගමන් පටන් ගන්නවා ආය කවද Nissan ඕනේ යන්නේ කොහොමද කරන්නේ? ඉතින් මේක පැත්තක දාලා කරුණාකරලා ඊයේ දීපු උපදේශ ටික අරගෙන මේ දවස් තුන හතර පොඩ්ඩක් හිතට වද්දා ගන්න. අනාගතයට හිස දුවලා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. ඒක දක්ෂකමක්වත් ධම්මවිජේ සම්බොජ්ජක්ගේවත් විමර්ශුණුණවත් මීමන්සානුණවත් නේ තකතිරුකම කියලා හිතාගන්න. මේ ලැබිච්ච එක බින්දින් නැතුව කරණ තියෙන ගැන හිතනවා. ඊට පස්සේ මේ ලෙඩ රෝග තියෙති භාවනා කරන්නේ නැතුව මේ ලෝකේ කවුරු හරි ඉන්නවා නම් කියන්න බෑ චිත්තක්ෂණයකට හරි ස්වස්ථතේක් ලෙඩක් නැති එකෙක් මොකෙක්වත් නැහැ. එකෙක්වත්ම නැහැ. බුදුන්සේ සඳහන් කළා තියෙනවා ඉන්න හරියක් ඉන්නේ ලෙඩ්ඩු මොහතකට හරි එක එක කරේ දෙනවා මම සෞඛ්‍ය සම්පන්නයි කියලා ඒක බාලයෙක් කියන මොඩෙක් කියන මේ ජීවිතේ එකක් නැහැ ඒ නිසා ඌවට කල් අරගෙන හිටියොත් අපිට කවදාවත් භාවනා කරන්න වෙන්නේ නැහැ ප්‍රධාන ලෙඩතුර බුදුහාමර පෙන්නලා තින්නේ ජාති ජරා ව්‍යාධි මරණ ඒවට කියන්නේ සංසාර රෝග ඉපදීම ලෙඩක් ඉපදීම කියන්නේ ලෙඩක ඉපදීම ව්‍යාධිය කියන්නේ කොහොමදත් ලෙඩ. ඒ කියන්නේ බරපතල අසාධ්‍ය ලෙඩ. මර ලෙඩ වුණා වයසට ගියයි කියන්නේ වාතයක්. ගෙදර ඉන්න මිනිස්සුන්ටත් වාතයක්. ඒත් මරණයත් එකක්. ওই හතර නම් උත්තර අහන්න යන්න බෑ ඒක වෙන්නේ නැහැ. මොකද ඉන් මෙපිට තියෙන ලෙඩ වලට පමා කරගෙන හිටියොත් අපිට කවදාකවත් මේ ජාති ජරා ව්‍යාධි මරණ ගැන බලන්නවත් හම්බ වෙන්නේ නැහැ. දැන් සරුවච්චන් වහන්සේට බුදු වුණාට පස්සේ රෝග 12ක් ඇවිල්ලා තියෙනවා. අපි ගැන කුමන කියනම කවරේ. බුදු වුණාට පස්සෙත් බුදුහාමරට කොන්දේ අමාරු විශේෂයක් බඩේ අමාරු විරේචන ගොඩක් කරලා තියෙනවා. ඒ නිසා ඌව ගැන කතා කරලා හිටියොත් අර ලැබිච්ච වටිනා චිත්තක්ෂණේ පාවිච්චි වෙන්නේ මේ ප්‍රශ්න දෙකම තියෙන්නේ අර ලද අවස්ථාව බුද්ධ විඳිනා වෙනුවට වෙන්න තියෙන දේවල් සහ හිතින් හදාගත්ත ලේටරුවකට ඒක කල්පනා කරනවා. මේක යෝගාවචරයන්ට ගැලපෙන්නේ නැහැ. යෝගාවචරයේ හිතන්න ඕනේ මේ වෙලාවේ ලෝකයේ ඉන්න සත්තු කියලා කෝටි අසංඛේ ගාණක් ඉන්නවා. උන්ට කවදාකවත් සතුන් මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාමීත්‍යචාර කරන්න නැතුව ඉන්නම බෑ. මිනිස්සුයෙකුට මනුස්සකම ලැබුණාට පස්සේ ඕනේ නම් ඉන්න පුළුවන්. ඒ ඉන්න එකෙක් නැහැ. පුළුවන් වුණාට ඉන්න එකෙක් නැහැ. වැඩිම සතුන් මරන්න ස්පෝට්ස්මන් කියලා ටක් ගාලා දාපු ගම මාළුවෙක් අල්ලන්න ටක් ගාලා පයින් බිමට වෙඩි දාලා හතෙක් මරන්න තමයි අපේ දක්ෂකම් කියන්නේ. හොරකම කිව්වහම ඉහළම පැලැන්තිලා පහතම පැලැන්ති දක්වා සීරුවට හොරකම් කරනවා. ඒක තමයි අපේ දක්ෂකම වෙලා තියෙන්නේ. තමන් කාමීත්‍යාචාර කරපු ඉලක්කම් ගන්න තමයි සෙල්ලක්කාරකම කියන්නේ. අන්න ඒ වගේ අපි ඒක නොකරන හිතන හිතවිල්ල කොච්චර වැදගත්ද කියලා හිතන්න. ඊට පස්සේ নিকමට හිතන්නේ පරියංගයට ගිහිල්ලා අපි වාඩි වෙලා ඉන්නකොට සීලයක් තියා කායික දුස්චරිතයක් තියා කායික ක්‍රියාවක්වත් නැහෙනේ. ඊතර හිටියොත් අපිට ඔහොම සාහිතිකක් හම්බ වෙනවා. වචී දුස්චරිතය තියා වචී ක්‍රියාවකුත් නැහැ. ඒ අපිට කීයට හැකින අනුගාන මෙච්චර වෙලාවක් මේ මේ කුණු සංසාරේ මම කිසිම සීලයක් කඩා ගන්නත් වෙයිටයි කියලා. ඒක වැඩි කරන්න. ඒක වැඩි කරනකොට ඔය ගෙදර ගියාම කරන ප්‍රශ්න අඩු වෙයි. ඊට රෝගත් අඩු වෙයි. නිසා ලද්දලද්ද වෙලාවේ මේ මැනික් වගේ තියෙන දේවල් වෙන් කරලා අඳුරගන්න ඉල්ලමේ මඩ ගොඩක් තියෙනවා කියලා කියලා වැඩක් නැහැ. මම ඉල්ලම කියන්නේ මඩ ගොඩක් තමයි. අනික හම්බ වෙච්ච අවස්ථාව බලන්න පුළුවන් තරම් සතියෙන් ගත කරන්න. ටික කාලයක් යනකොට නම් ඔක තේරෙයි. දැනට මම මේ කියන දේ අදාහගෙන ලැබිච්ච චිත්තක්ෂණ ලැබිච්ච උදේකලාව ලැබිච්ච විවේකයේ යෝනිවාණු කරගන්න උත්සාහ කරන්න කියන එක තමයි මේකට කියන්නේ. මේක මේ ස්ටේට්මන්ට් එකක් බෙල්ල කෙලින් තබා ගැනීම අපහසුතාවය කියලා. එච්චරයි කියන්නේ. කොහොමද කියවනව? බෙල්ල කෙලින් තබා ගැනීම අපහසුතාවය. ඔය දෙකේ මේ ප්‍රශ්න කරපේකනට මොකක් හරි මේක ප්‍රකාශයක්ද මේක ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මොකද්ද කියන එක කියන්නේ නැතුව මේ වාක්‍යයේ උඩ බල්ල නැහනේ. ඒ නිසා ඒක තියෙන එක නම් පොඩ්ඩක් කතා කරලා කියන්න මොකද්ද මේ කොල කෑල්ල ලියමනින් අදහස් කරන්නේ කියලා. අල්ලපු ගෙදර එක්ක නයි බෙල්ල තියාගන්න බැරිකමද? යේසුස් වහන්සේ කුරුසේ ඉන්නකොට බෙල්ල කඩා වැටිච්ච එකද? නැත්නම් තමන් භාවනා කරනකොට එන එකක්ද? යථාක්මනේදී එන එකද? පරියංකේ එන එකද? අපි හිතන්නේ කිව්වොත් වැඩි දුරද කියනවා. නිසා වාක්‍යයක් කියනකොට කත්රු ලියන්න, කර්මයේ ලියන්න, උක්තේ ලියන්න. එතකොට නම් වාක්‍යය තේරෙනවා. මේ වාක්‍ය කණ්ඩකේ ඉන්නේ නැහැ උත්තර. ඒ නිසා මම ඉල්ලනවා අනිත් දවසේ ධර්ම සාකච්ඡාවට මේ ප්‍රශ්නේ ආයෙසරේ පරණ ගන්න. මේක ප්‍රකාශයක්ද මේක ප්‍රශ්නයක්ද? එතකොට නම් අපි උත්තරයට ගන්න. නැත්තම් හිතලා ගත්තොත් හරිය පටලවිලක් වෙනවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී තරමක වේගයෙන් ගමන් කරන විට දකුණු පාදත් සමග දකුණු පෙනහල්ලේ කිසියම් චලනයක් දැනේ. එවිට කල යුත්තේ කුමක්ද? ඔයජෝ මිත්‍ය කලුතෝක හෙල්ලෙන්නේ නැති දැනෙන්න නැතුව ඇති දැන් දැනුණා කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට භාවනා කරනකොට ලැබෙන ගොඩාක් දැනීම් ගොඩක් තොරතුරු එකම තොරතුරක්ව ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් කරගන්නේ අලුත් වෙන්න කැමති නැති කෙනා, නිත්‍ය සංඥාවේ ඝන බහල වෙච්ච එකනා, අනිත්‍ය සංඥාවට පුරුදු කියලා අනිත්‍ය සංඥාව අහලා අනිත්‍ය සංඥාවට සාදර වෙච්ච එකනා භාවනාදී වෙන හැම කම්පනයක් චංචලයක්ම වෙනසක්ම භාවනායේ ප්‍රතිඵලයක් විදිහට ගන්න. ඉතින් දකුණු කකුල තියෙනකොට නෙවෙයි අර ඒක යන මිනිස්සුන් ඇව්වා මේ එයාගේ වැඩ කරන මිනිස්සෙක් ඇවිල්ලා කළු සෑර් මට බඩ යනවා නිවාඩු ඉල්ලුවාලු. උකලිය තායිසි මටත් යන්නේ යන තැන බඩ යනවා තමයි. ඒක හැටි තමයි යනකොට බඩ යන්නේ නැතු පුළුවනේ. ඒක නිවන ගන්න ඕනේ නැහැ. මං කියන්නේ යන දර බඩ යනවා. ඒ වගේ ඇවිදින හැම වෙලාවෙම පෙනහැල්ල හෙල්ලෙන්නේ නැත්තම් ඒක පෙනහැල්ල ගලක තියලා අපි විතර කරන්න බෑ. එහෙම නැහැ. මේව දන්නේ නැතුව හිටිය දැන් දන්න. මෙන්න මේ දැනීම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. අපි භාවනා කරනකොට යම් පරිශ්‍රණයක් කරනකොට යම් ගවේෂණයක් කරනකොට අපිට තොරතුරු ලැබෙනවා. ඉතින් ගවේෂණය කරනකොට ඇයි තොරතුරු ලැබෙන්නේ? ප්‍රශ්නයක් ඇති කරගන්න ඒ කියන්නේ නිත්‍ය සංඥාවේ බරපතලකම එකෙන් පෙන්නන. එනිසා හිත හදාගන්න ඔය ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා සූත්‍රයේ තියෙන භාවනාව කියන්නේ යෝගාවචරය කියලා කියන්නේ හිත අනිච්ච සංඥාවට සංඥා මට්ටමෙන්වත් පුරුදු කරගන්න. දේවල් ඉතිර නැහැ. වෙනස් වෙන සුළුයි. උත්ව අභවත ඇතිව නැති වෙන සුළුයි. විපරිණාමතා තිබුණ දෙයක් තව දෙයක් බවට පත් වෙන සුළුයි. අන්න ඒක පිළිගන්නවා නම් කියන්නේ අනිච්ච සංඥාව කියන එක පිළිගන්න අදහනවා නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි මේක Tamanට භාවනා ලැබිච්ච ප්‍රතිඵලයක්. මේක භාවනා ලැබිච්ච ආශිර්වාදයක්. ඒ නිසා භාවනා ලැබෙන මේ හැම දෙයකම ඇයි එහෙම වෙන්නේ මොකද එහෙම වෙන්නේ කියලා අහන්නේ බුදුහාමුදුරන්ගේ චෝදනා තමයි අනිත්‍ය සංඥාව බර බර වෙච්ච කෙනෙක්. ඝන බහල වෙච්ච කෙනෙක්. එයා කැමති නෑ මොනවත් වෙනස් වෙනවා දකින්න. ඉතින් ඒකට අනිත්‍යතාවය කවදාකවත් අදහන්නත් බෑ එළඹ වාසය කරන්නත් බෑ, පිටින්නත් බෑ. ඒ නිසා මේ ඔක්කොම අනිත්‍යතාවයේ වැටහීමේ පෙර නිමිති කියලා සලකගෙන තව තවත් මේක වැඩිවීම සඳහා, උත්සන්න වීම සඳහා, ආසන්න වීම සඳහා කුමක් කළ යුතුද? දේ දේ කරන්න කියන එකයි දෙන්න තියෙන උත්තරය. වර්ෂාවෙන් වහන්සේ පරයන්ක භාවනාව සිදු කරමින් සිටින විට ඇතම් විට ශාරීරික පසුපසට විශේෂයෙන්ක් මෙන් දැනෙනවා. මුහුණ යාම නිසා එලෙස වන බව මා මුලින් සිතුවත් පසුව දිගින් දිගටම එය නොසලකා භාවනා කිරීමේදී පැහැදිලි වූයේ නිନ୍ଦ යෑමක් නොව ඊටමත් අවදීන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදු කරන විට මනස ශරීරයේ පසුපසට විසෙන්නාක් මෙන් දැනෙන බවයි. මේ සිදුවන්නේ නිନ୍ଦ යාමකින් තොරව ඊටමත් සිහියෙන් භාවනාවේ නියැලෙන්නට බව අවස්ථා කිහිපයකදීම මට 100%ක් පැහැදිලි විය. ස්වාමින් වහන්සේ මෙසේ ශරීරයේ පසුපසට විසින බව දැනුණ විට මා ඉබේටම ඇස්හැර වටපිට බලයි. ඒ වෙනත් අයෙකු මට නිින්ද ගොස් ඇති බවට සිතනු ඇතැයි යන ලැජ්ජාවෙනි. නමුත් ස්වාමින් වහන්සේ යලි යලිත් මෙලෙස පරයන්ක භාවනාවේදී මනස සිහියෙන් සිටන විට ශරීරයේ විසවන්නක් මෙන් දැනෙන්නේ ඇයි? ඒ සාමාන්‍යයෙන් භාවනාවේදී සිදුවන්නක්ද? එය මගහරවා ගත හැකි ක්‍රමයක් තිබේ නම් කරුණාවෙන් පහදා දෙනසේක්වා. මුල් කොටසේ හිතපු ගමන් ඇඟ නිකන් ගැසිලා යන ගතිය විස්තර කළ තියෙන විදියයි ඒක සඳහා පිළිතලා තියෙන විදියයි විස්තර කළ තියෙන විදියයි උගක් සෞඛ්‍ය සම්පන්නයි නිවැරදි කියලා කියන්න පුළුවන් හැබැයි කියලා දෙන මම තාම අවදියෙන් ඉන්නකොට නිින්දකින් නෙවෙයි මේක වෙන්නේ කියලා මම කැමැති පොඩි තොරතුරක් එකට එකතු කරන්න ඒ ගැස්සෙන්න චිත්තක්ෂණ ඉස්සලා අවදියෙන් හිටියත් සතිය පොඩ්ඩක් කැඩිලා සතිය හරියන වෙලාවේ තමයි ගැසීම එන්නේ හිත පිට ගිහිල්ලා පිට ගියේ හිත දැනගත්ත ගමන් හිත ඇතුලේ තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරයේ ඊටතේ සියුම් අවස්ථාවක් බයලජ්ජාව කියන. තමන්ගේ ශේස්ත්‍රයෙන් පිට හිත ගිය ගමන් පිට ගියාට ප්‍රශ්නයක් නැහැ. පිටින් බා දැනගත්ත ගමන් හිත සීඝ්‍රයෙන් ආපහු හිතපු ආරක්ෂක භූමියට එනවයි එනේ පැමිණීමේ වේගයේදී ඒක පාට නිකන් කැසිලා යන ගතියක් තියෙනවා. සමහරුන්ට ශරීරයේ ගැසීමක් වශයෙන් සමහරුන්ට සද්දයක් වශයෙන් සමහරට ආලෝකයක් වශයෙන් වැටෙනවා. ඉතින් ඒකේ පොඩි ඩොක්කක් ඇනිලා තියෙනවා. ඒ ගැසෙන චිත්තක්ෂණයට ඉස්සල්ලා සතිය පිට ගිහිල්ලා. අපෝ එන ගමන තමයි එහෙම වෙලා තියෙන්නේ. නමුත් ඒකට එක උත්තරය තියෙන්නේ ඒකම දිගට කරන්න. කරනකොට ඒක ඇරලා යනවා. ඊට පස්සේ කියනවා එතකොට ගැසීම වෙනුවට සැරේ හැලු ගතියක් සහ ඉහළ යන ගතියක්. ඉතින් ඒකත් අර වගේම තමයි. ඇයි මේක එන්නේ කියලා අහන්න අයිතියක් නැහැ අර පළවෙනි එක ලස්සනට හසුරගත්ත යෝගාවචරය ඒක එක ලකුණක් දැන් මේ වෙන ලකුණක් මේ ඒක කම්පන චංචල ගතිය ඒකට කියනවා වායෝ ධාතුවේ ලහු ලකුණ කියලා වායෝ ධාතුව ගරු ලකුණ තමයි එහෙමම පිළිමයක් තිබ්බ වගේ හිර කරලා අල්ලන එල්ලෙන්න දෙන්නේ නැහැ ඒ ලහු ලකුණ තමයි හොල්ලන එතකොට පඨවි ධාතුව ආපුවාම ලහු ලකුණ තමයි පාවෙනවා ගරු ලකුණු ආවම පොළවේ කිඳා බහිනා වගේ බරු බැස වගේ දැනෙනවා. ඉතින් භාවනා කරනකොට මේ ධාතුන්ගේ විවිධ වෙනස් වීම, සංඥාවල වෙනස් වීම විවිධාකාරයෙන් පේනකොට ඒවට ප්‍රතික්‍රියා කරනවා, ඒවට බය වෙනවා. ඒවට නුහුරු ගතියක් පානවා, ඒවට කෝඩු ගති පානවා. ඔන්න ඔකටයි කෙලස් කියලා කියන්නේ. මොකටයි මායя කියලා කියන්නේ. ඉතින් අපි දැනගන්න තියෙන අපි සද්ධා වේඥාන්, සීලක පිළිట్లా යන්, සම සතියෙන් යන් ඔය ගැස්සුණාට උඩ ගියාට සීල කැඩෙන්නේ නැහැ, සද්ධාව කඩා ගන්න එපා, සතිය කැඩෙන්නේත් නැහැ. අනේ එදාට මේ ගැස්සුණාට සතිය කැඩෙන්නේ නැහැ. ගැස්සුණාට සීල කැඩෙන්නේ නැහැ. ගැස්සුණාට මම සද්ධාවත් කඩා ගන්න නැහැ කියලා කිව්වොත් අර නින්දකට නෙවි ඇඟ හෙල්ලෙනකොට තිබුණ ගතිය වගේ මේකත් හරහා යන්න පුළුවන්. මම එකක් දෙකක් නෙමෙයි. මේ කඩේම රාශියක් පැනලා තමයි අපි මේ ශරීරය හෙට්ටු කරලා, ශරීරය වාංගු කරලා, ශරීරය අප වෙලා, ශරීරය කැප කරගෙන කරනකොට කරන තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ ශරීරය පිළිබඳව අපිට ආණ්ඩු මට්ටු කිරීමේ ශක්තියක් නැහැ. එයා අපි කියන දේ නෙවෙයි කරන්නේ. එයා කාගදෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒ න්‍යාය පත්‍රය කියනවා ධාතු මනසිකාරය කියලා. නැත්නම් කියනවා චිත්ත නියාමයක් කියලා. ශරීරයට මොනවාක්වත් විධාන දෙන්නේ නැතුව දුවට අවතියෙන් බලන්න හිටියොත් මේක ඇතුළේ හෘද වස්තු ගැහෙන වේගي මට අයිති එකක් නෙමෙයි. මේක ඇතුළේ ස්නායු වැඩ කරන වේගය මට අයිති එකක් නෙමෙයි. මේකට රුධිරේ ගමන් කරන වේගය මට අයිති එකක් නෙවෙයි. ඇසිපිල්ලම් ගැහෙන එක, උගුර කහන එක, කෙල ගිලින එක මේ ඔක්කොම යන්ත්‍රයකට යන්නේ. සතිය නැතුව හිටියොත් ඉතනේ මම තමයි මේ හුස්ම ගන්නෙ මම තමයි පපුව ගස්ස ගන්නෙ මම තමයි ලී ගමනය කරවන්නේ මම තමයි ස්නායු එකක්වත් අපෙන් අහලා නැහැ කියලා. ඒ නිසා මේකට අවදි වෙච්ච ගමන් අවදි වෙන්නත් ඕනේ හිතාමතා නොකරන්නත් ඕනේ මොනවා. එතකොට මේ ශරීරය තොරණක බල්පත් වෙන්න වගේ නැත්නම් ජෙනරේටර් එකක් ඇතුලේ විදුලි උත්පාදනය වෙන්න වගේ පුදුමාකාර වැඩ කොටසක් තියෙනවා. මේ ලේස මාත්‍රයක් මේ දැකලා තියෙනවා. මේ හැම එකටම බය වුණොත් ඉස්සරහට ගමනක් යන්න බෑ බය වෙලා චකිත වෙලා ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලිලක් වෙනවා. මේ කාය ජීවිත নিরপেক্ষව තවත් භාවනා කෙරුවොත් මට මේව ඊටදී උත්සන්නව ආසන්නව ලක්ෂ කෝටි වාරෙන් පේන්න පටන් ගන්නවා එක එකට නඩු කියන්න යන්න නරකයි. එක එකට නිදහසට කන්න විල්ලන්න යන්න නරකයි. අර සාදර වෙන්නයි ඕනේ. ළඟ ළඟ උත්සන්නව වෙන හැටි බලා ගන්න පුළුවන් නම් යෝගාවචර එnde end තපස් තපසට පුරුදු වෙනවා. මේ තියෙන්නේ ශරීර ආශාව. මේ තියෙන්නේ ජීවිත ආශාව. හරිදාතාව ජීවිතාසාව තියෙනවා මේක මැස්සෙක් මහන්න බෑ කුරුලාවක් එන්න බෑ මයිලක් දෙන්න බෑ හමක් රැලි වැටෙන්න බෑ ගතක් වැටෙන්න බෑ ඉතින් නඩු මයිකල් ජැක්සන් කියලා හිටිය මනුස්සයා මැරුණා මම හිතන්නේ. ඒ මනුස්සයා මේ සංගීත සම්දර්ශන කරන්න යනකොට ඒ සංගීත වේදිකාවල් නැව්වල අරගෙන යනවා. ඒ නිසා ලීසි රටකට යාගේ සංගීත සම්දර්ශනයක් කරන්න බෑ. දොස්තරල පස් දෙනෙක් යත් එක්ක ඉන්න ඕනේ. ඌ යන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ, ඇඳුම් අහන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ. එක කුරුලෑවක් ආවොත් වහාම ඇමරිකාවේ ඉන්න දොස්තර කැඳවනවලු ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න ඒ තරම් මිනිස්සයා දන්නවා එයාගේ පෙනුම වැදගත්. අන්තිමට බාමේ අද්භූත ජනක විදියට මනුස්සයා මැරලා ගියා. ඉතින් එයාගේ කෑමට ඇඳුමට පුදුම සැලකිල්ලක් තියෙනවා. අපි මයිකල් ජැක්සන්ලට වැඩි යහපන් කියලා මට හිතෙනවා. මංගෙත් පොඩ්ඩක් ගැසුනොත් ඇයි කියලා. කහපාට වෙන්නොත් ඇයි කියලා. පොඩ්ඩක් උඩ ගියොත් ඇයි කියලා. ඒ තරම්ම අපි රේතිකා රඟපාන අලුවා. සරුවචන් වහන්සේ පින්න මේ දුෂ්කර ක්‍රියා කරනකොට දුෂ්කර ක්‍රියා කරපු චිත්‍රයක් තියෙනවා ඒ පාකිස්තානයේ අරසකල ලෝකයි රාවිද්‍යාත්මක වටනාකමක අන්නේ කොට ඉස්සරහින් තියාගෙන ඉන්න මේ සර්වචනංශය අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට ඌව එහෙම කතා කරගෙන හිටියානම් ගොඩ එයිද කියලා ඉතින් අපිට මේ පොඩ්ඩක් අහිනකොට පොඩ්ඩක් තනකොනකොට මේ ඔක්කොම ඇයි කී කිය ආහා යන්න ගියා නම් යයිද ගමන. ඒ ඔක්කොම කාය ජීවිත নিরপেক্ষ උත්සාහ කළ නිසා අනික් ගාන නැගිට්ටේ දේශයක් මා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව ව්‍යාම ප්‍රභාව සහිතව අෂ්ටස්වරයක් සහිතව මහා පුරුෂෙක් වෙලා. අර හැම වෙලාවෙම දොස්තර කෙනෙක් ළඟ තියාන නර්සුත් ළඟ තියාන කුයන කෙනෙක් ළඟ තියාන කැම එකන ළඟ තියාන හිටියනම් දුෂ්කර ක්‍රියා කරන්න හම්බ වෙයි. නිකන් යසෝදරාව කිට්ටුවක හිටියා නම් මොකද වෙන්නේ? මොකක්ක කරන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා කරනකොට මේ කය මේ ජීවිතය පිළිබඳව ඒ බය වැඩි වෙනවා පොඩ්ඩක්. ඒකට අවදියෙන් යන්න ඒ බය වැඩි වුණාට දිගට කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න චේතනට යන කෙනාට යෝගාවචරයි කියන්නේ. මේ පොඩි පොඩි දේවල් වලට නඩු කිය කිය ඇයි මෙහෙම වෙන්නේ කියලා බලනවා නම් අපිට තියෙන කාය ජීවිත අපේක්ෂා වැඩිකම කායට සහ ජීවිතයේ තියෙන දැඩි තෘෂ්ණාවයි මේක වෙලා තියෙන්නේ ඒක වෙන කෙනෙකුට කරන්න වෙන තමුන්ට කරදයි මොකද රැකෙන්නේ රැකෙන්නවා මියෙන්නේ මියම මම ඉදිරියට යනවා මම සිද්ධ වුණාට සත්‍ය කඩා ගන්නෑ මම සිද්ධ වුණාට මම සීල කඩා ගන්නෑ සද්ධාව කඩා ගන්නෑ කියලා ඉදිරියට ගියොත් මේවා තව තවත් සාදර වෙලා අපේක්ෂා කරાવી. එහෙම නැත්නම් වෙන්නේ ඒ හැම තැන තිබුණ අතර වෙලා නඩු කී කියා චෝදනා කර කර ඉන්න වෙනවා. එනිසා මේකට වැඩි ළඟ ළඟ දේවල් වෙයි කියන අපේක්ෂාවෙන් ඉදිරියට යන්න ශක්තිය විනිස මගේ මේ වචනත් හේතු වේවා ඉදිරියට යන්න පුළුවන්කම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ භාවනාව කරගෙන යනකොට හිත වෙන අරමුණකට යොමු වේ. එවිට කල යුත්තේ කුමක්ද? ඒකට gedara thore ඉඳි භාවනා නොකරනකොට හිත විටි ගියාම මොකද කරන්නේ? ඉදිරියට යද්දි කවදා හරි භාවනා නොකර අවුරුදු 120ක් හිටපු කෙනෙක්වත් කවදාකවත් කියලා තියෙන මේ හිත පිට යන එකක් තිබුණා කියලා. අහලවත් තියෙනවා. භාවනා කරන්න ගියොත් විතරයි හිත පිට යෑම කියන එකක් දැන ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන්න ගියාම හිත පිට යනවා කියන එක භාවනා ලැබෙන පළවෙනිම ප්‍රතිඵලයි. එහෙම නැත්නම් ඒකවත් දන්නේ නැහැ. අපි අවුරුදු 120ක් ඉඳලා මැරෙන්න පුළුවන්. එයා කියන්නේ මට ඕන දන්න මගේ හිත තියන්න පුළුවන්. මං දරුවෝ හදලා තියෙන හිතු කියන තැන හිතු කියන්න මම මෙහෙමයි කියලා උච්චාරණ කතා කරනවනේ. වහනා කරපේ ක්‍රාන්තිනා දරුවෝ තියා මගේ හිතවත් හිතු කියන තැන හිටින්නේ නැහැ. නිසා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පළවෙනිම ප්‍රකාශය තමයි ඉඳගත්තට පස්සේ භාවනා කරන්න ගියට පස්සේ හිත පිට යන බවක් දන්නේ භාවනා කරන එක විතරයි. ඒක භාවනා ලැබෙන පළවෙනිම ප්‍රතිඵලය. ඒක හරියට කියනවා නම් කැලෙන්ගෙන ආපු මීහරකා. කුළු මීහරකා කනුවක බැඳහම ඌ එක කනුව කඩන්න හදනවා. නැත්නම් වරපට කඩන්න හදනවා. චූ හයිය තිනකන් නටනවනේ. අපි ගෙනාපු ගමන් ඌ කී කරුව කරමුල ලගී කියලා හිතන්න පුළුවන්. බෑ. ඉතින් හොඳට කනුවක් හිටවන්න හොඳට වරපටක බඳින්න ඌ අන්තිමට නටන නටන නටලා අන්තිමට කනුව මුලම ලගිනවා. ඉතින් හිත පිට යන යන වෙලාවේ ආයෙසරයක් ආධුනිකෙක් වාගේ Taman ඉදිරියෙන් තියාගත්ත මූල කර්මත්තාන්ට ගෙනත් තියන්න. ඒක වල කිය. ඒක වලක්වන්න බෑ කාටවත්. එච්චරයි යෝගාවචරයි කියන්නේ. හිත යන්නේ ඒක බලච්චාකට. ඒකට නඩු කියන්නත් එපා. ඒක වැරද්දක් කියන්නත් එපා. ඒක සීලේ අඩුපාඩුවක් නෙවෙයි. පිට ගිය බව දැනගත්තට පස්සේ ආයෙ Tamanට Tamanට අවශ්‍ය මූල කර්මස්ථානට ගිනත් තියන්න පුළුවන් ශක්තිය මට තියෙනවා කියලා දැනගත්ත දවසේ ඔන්න යෝගාවචරයා කියලා කියතයි. ඒක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානෙක එච්චර උගන්වන්නේ. විස පිට ගියාට පස්සේ නැවත ඕනේ නම් මූල කර්මස්ථානේ ගෙනත් තීමේ හැකියාව මගෙන් නැති කරන්න කාටවත් බෑ. මම මේක ලක්ෂ වාරයක් පුරුදු කරනවා ආධුනික යෝගාවචරයක් විදියට. ආධිකම්මික යෝගාවචරයක් විදියට. නවකයෙක් විදියට. එතකොට අපේ හිත බොල තාම කුඩා දරුවෙක් වගේ මෙලෙක් නිහතමානී හිතක් බවට එනවා. එනේන හිතවිල්ලත් එක්ක රණ්ඩු කරන්න යනවා කියලා කියන්නේ ඔලොමල කමක්. ඒක යෝගාවචරයට අවශ්‍ය නැහැ. එම උනාට සමන්න තියෙන ආපෝගෙනලා මූල කර්මත්තානේ තියන්න පුළුවන් හැකියාව බලන්න. බලනකොට බලනකොට මේ වැඩේට ලැබෙන ප්‍රතිචාරයක් විදියට ආපු අරමුණ අරමුණේ තියාගත්ත හිත වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් ගතියක් සාමාන්‍යයෙන් ආධුනිකුට නම් දවස් දෙක තුනක් යනවා භාවනා කරනකොට. දැන් මුල් දවස්වල එහෙම කලබල වුණාට බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව ඉදිරියට යන්න යනකොට මේකම Tamanට සංසන්දනාත්මකව ප්‍රගමණයකට දිනුවකට යන බව තේරුම් ගන්න පුළුවන් වේවි. එතකන් ඉවසලා භාවනා කරන්න වෙනවා කියන එකයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පිළිගන්නේ ස්වාමීන් වහන්සේ. පළවෙනි කොටස පරයන්ක භාවනාවට වාඩි වී ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කළත් එක වේලාවක් යනතුරු විටින් විට සිතට වෙනත් සිතුවිලි ගලාගෙන ආවා. සිත තන්පත් වී පය භාගයකට පසු පමණ දකුණු පාදයේ සුළඟිල්ලට මෙහා පාදයේ වේදනාවක් හා තවත් විටක වම් පාදයේ දණහිසේ වේදනාවක් දැනුණා. එයට සිත යොමු කර ටික වේලාවකින් වේදනාව නැති බව දැනුණා. දෙක නාසයේ ඉදිරියේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිත තිබියදීම දකුණු පස උදරයේ පපු ප්‍රදේශයේ ඔන්ගෙම හැකිලිම දැනීමක්ද විතින්නට දැනෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් අවවාදයක් පතමි. ඔය ඉස්සරහට යනකොට අරමුණ විතරමයි ඒකම තියාගන්න ඕන කියලා මතවාදී වේටපු යෝගාවචරයා සාර්ථක වෙනකොට තේරෙනවා අරමුණේ හිත තියෙද්දි එහෙම්ෙන් හිතවිල්ලක් දෙකක් එනවා වෙන වෙන තැන්වල තියෙන වේදනා දැනෙනවා වෙන වෙන සද්දත් ඇහෙනවා හැබැයි අරමුණෙන් හිත කැඩෙන්නේ නැහැ නැත්නම් සතිය කඩා ගන්න නැතුව ඒ වගේ ආහන පහල තියෙන දේවල් වලින් බාධාවක් නැතුව අනතුරක් නැතුව යන්න පුළුවන් බව තේරුම් ගන්න එක හරියට සෙනඟ නැති තැනක කාර් එකක් කෙලවන්න පුරුදු කරපු කෙනා පාර දෙපැත්තේ සෙනඟ තියෙදි වාහනයක්දී ඒ වාහන වල හප්ප ගන්න නැතුව සෙනඟට හප්ප ගන්න නැතුව යන්න පුළුවන් බව තේරෙනවා. අර පුහුණු වෙන වෙලාවේ තමයි අපි පාළු දැනකට ගිහිල්ලා වාහනය පුරුදු වෙන්නේ. පුරුදුනාට පස්සේ එන්නේ ඉඳ අපි බල කලබල වීදියේක පොලක් හරහා වාහන ගොඩක් තියෙන තැනක හප්ප ගන්න යන්න බැරුව නැතු යන්න පුළුවන්කම සෙනඟ නැත්තැනක කාර්ය ලෝණ කෙනාට වඩා දක්ෂකමක් ඇති කමක් තමයි සෙනඟ ඉන්න තැනක අනතුරක් ඇති කරගන්න නැතුව යන්නේ. ඒ නිසා ඒක අනතුරු වැඩි කරන්න හදන්න එපා. සෙනඟ වැඩි කරගන්න හදන්න එපා. නමුත් සෙනඟ හිටියට සතිය කඩා ගන්න නැතුව අනුසු කරගන්න නැතුව යන්න පුළුවන් ගතිය තව ඉස්සරහට තව ගොඩාක් වැඩි වෙනවා. ඒක තමයි අපිට භාවනා කරගෙන කරගෙන යනකොට අපිට ලැබෙන ප්‍රතිශක්තිය. අපිට ලැබෙන දැරීමේ ශක්තිය. ඒ නිසා මේක උපදේශයක් අවශ්‍ය නැහැ. මේක භාවනායේ දියුණුවක් ඇති වෙන බවට විවිධාංගීකරණය වෙන බවට ලකුණක්. අන්න ඒකට විවෘත මනසක් ඇතුව යනවනම් තමයි තේරෙන්නේ මේ භාවනාවේ ප්‍රතිඵල ලබන්න ගොඩක් වෙලා යන්නේ. සුදු වෙලාවකින් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒකට අවශ්‍ය ලෑස්තිලා යන ගතිය සූදානම් ශරීරය කියලා මේකට කියන්නේ. ගියොත් ඒ යෝගාවචරය මල්මාලයකට මල් ලැබුණා වගේ ලැබෙන ලැබෙන මල අමුණගෙන අමුණ අමුණගෙන ඉක්මනට මල්මාලය හදා ගන්න. මේ වෙන කෙනාට වෙන්නේ මලක් විදිහට නෙවෙයි කරදරයක් විදිහට. එයා කියනවා අරහෙන් කරදුනා මෙහෙන් කරදුනා කියලා. දක්ෂයා මේක මලක් විදිහට අරගෙන එනේ හැම මලම නූලට අමුණ ගන්නවා වගේ යනකොට බොහෝම ඉක්මනට අල්ලා ගන්න පුළුවන් භාවනාව නිසා මේක හොඳ පෙර ලකුණක් කරගන්න මංගල ලකුණක් කරගෙන ඉදිරියට යන්න. ස්වාමීනාංශ ප්‍රාණය අනුපමද්ද අනුනාකර පැහැදිලි කර දෙන්න. අපි එහෙම කිවිසුමක් මොකක්වත් නැහැ. අපි ළඟ තියෙනවා නම් තියෙන සතිය කියන්නේ මොකද්ද කියන එක ඉන් පිට මොන ප්‍රශ්නයක් අහන්න අයිතිවාසිකමක් තියෙනවා නමුත් මම බැඳිලා නැහැ උත්තර දෙන්න. මේක එහෙම මේ මගේ දැනුම පරීක්ෂා කරන පරීක්ෂණයක් නෙවෙයි මේක. මේක ඕගොල්ලන්ගේ බිස්නස් එකට අයිති වෙන්නේ නැහැ. අපිට ගණදෙනුවේ තියෙන්නේ අපි දන්නේ නැති සතිය මොකද්ද කියලා වර්ණගා ගන්න පුළුවන් නම් දෙගොල්ලගේ සහයෝගයෙන් වර්ණගාගත සති මාත්‍රාව දිගට පවත්වාගෙන යන්න ඕනේ වෙනවනම් ඒකට අපි එකිනෙකාට වර්ග වෙනවා. නමුත් මේ ප්‍රශ්න කරු මට කියනවනම් මේ ප්‍රාණය කොහොමද සතිය පවත්වන්න සම්බන්ධ වෙන්නේ කියලා මම ඒකට වාක්‍යය. සතිය ගැන සම්බන්ධයක් නැතුව මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න කරලා මේකට දාපුවම මේ ඉන්න 50 60ක් ඔක්කොම කැලේ ගියා. සාකච්ඡාව කොහොමද ඇදගෙන ගියා. ඒතකොට මන්නේ බැනුම් ගන්නවා. මම ඒක කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම අහන මේ ප්‍රාණය මේ දීප උපදේශපන්ති ක්‍රියාත්මක කරනකොට කොහොමද Tamanට බලපාන්නේ? එහෙම නැත්තම් බලපෑම නැත්තම් කරුණා කරලා ලැණ්ඩ පාරක් තියේ නම් ඇයි ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. ඒකයි මං කිව්වේ මේ අපි මෙතන සාකච්ඡා කරන අපි දීප උපදේශපන්ති ගැනයි. තමයි රගෙන සීල ගැනයි මේ මේ ස්ථානයේ තියෙන විවස්ථාව ගැන. ඉතින් ඒ පිට විවෘත සාකච්ඡාවකට මම කැමැතිත් නෑ. සාකච්ඡාව මෙහෙවන්නෙත් ඒ නිසා මේ ප්‍රශ්න කරුට තියෙනවා නම් මේ සතිය පිහිටීමේ වැඩ පිළිවෙලට මේ ප්‍රශ්නේ බලපානවා කියලා මම එහෙනම් වග වෙනවා. ඒක මට හේතු ගන්නලා දෙන්න කියලා මම කියනවා. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නේ මගාරලා ඊගා ප්‍රශ්නට යනවා. සාමාන්‍ය ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ උපදේශ පරිදිම මා මුලින් මෙතන ඉන්නවා කියා ටික වේලාවක් මෙනෙහිකොට ආනාපානයට ගියමි. ටික වේලාවකින් ආශ්වාසය ප්‍රශ්වාසය මට නොදැනීම සැඟවින. ශරීරයක් නැතිවා වාගේ දැනෙන. සියල්ලම හිස් ගතියක් දැනෙන. මා මෙසේ විනාඩි 5ක් පමණ සිට නැවතද ආනාපානයේ සෙව්වද නොහැකි විය. සියල්ලම හිස්ය. හුස්මක්ද නැත. දැනෙන දෙයක්ද නැත. මේ අවස්ථාවේදී මා කුමක් කුමන පියවරක් ගත යුතුදයි උපදේශක් උභාසයෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. උභාසයට තෙරුවන් සරණින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ වගේ දෙයක් අපි භාවනා කරනකොට ඉස්ස ඉස්සල්ලාම වෙනකොට ලොකු කුහුලක් කුතුහලයක් සැකයක් පහළ වෙනවා. ඇති තන නැති භාවය පේන්නේ කොහොමද? ආස්තිකත්වේ නාස්තිකත්වයට යන්නේ කොහොමද? ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බාටපත් වෙන්නේ කොහොමද කියලා. නම කොහොමවත් මේක පෙර මග ලඟුණා. හොඳ දෙයක්. මේ සැකේ නැතිකරන්න ඒ කුකුස නැතිකරන්න කරණ තියෙන්නේ නැවත සැරයක් මේ එදා හරිය ක්‍රමේ හරියයි කියලා හිතන විදිහට භාවනාවට උපස්ථාන කරන්න අනුග්‍රහ කරන්න කරනකොට ඒ දැනෙන තන සිට ඇති තන සිට නැති තන දක්වා යන හැම ජවනිකාවක්ම අතනෑර අඛණ්ඩ සතිය පරීක්ෂා කරන්න එතකොට Tamanට අර එදා දැකපු තරම් කූලක් කුතුහලයක් නැතුව තීරෙන්න පටන් ගන්නවා හරියට රාත්‍රියේ බබලන තරු ඉර පායන්න පායන්න පායන්න පායන්න නිදීන භාවයටපත් වෙනවා. නොපෙනී යන්න පටන් ගන්නවා. ඊට පැයට පස්සේ බලනකොට තත් නැහැ. කියන්නේ තරු නැති වුණාම වෙන්නවත් නෙවෙයි ඉරේ දිෂ්ණ වැඩි වෙනකොට තරුවර හෝභායය අඩු වෙනවා. හඳේ ආභාවත් අඩු වෙනවා. ඊට පස්සේ ඉර බහිනකොට ආය හඳ පායන. ආය තරු ඇති වෙනවා. ඉතින් ඒ නිසා එක දවසක් දැකලා හිතුවොත් එimhe මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් නැත්තම් මියුනිසිපල් කවුන්සිල් එකෙන් හයියට ඇවිල්ලා ස්විච් ඔෆ් කරගෙන යනවනේ. ඒ වගේ තරු ටිකක් කවුරුද ඔෆ් කළා දැම්මද? නැත්නම් තරු වැඩ ඇරලා ගෙදර ගියාද ඔෆිස් එක වහලා? එහෙම නැත්නම් මේ සූර්යා ලෝකෙ වැඩි වුණාම උනාද කියන එක තේරෙනවා. නිසා මේ ක්‍රමේ හරි කියන එක විශ්වාස කරනවා නම් ඔබ නැවත වෙන්න දෙන්න එදාට අතනින් මෙතනින් පවතින සතිය නෙවෙයි අඛණ්ඩ සතිය කියලා බලන්න එතකොට තේරෙයි මේ බබල බබල තිබුණ තරු මේ පැයක් පැය භාගයක් ඇතුළත අඛණ්ඩ නිරීක්ෂණයේදී නැති තැනටපත් වෙනවා. ආයෙ ඉර බහිනකොට ආයෙ නැගිනවා. මේක සතර බලدارි දිව්‍යන් වංශයේද නැත්නම් භෞතික විද්‍යාව තියෙන විදිහට ප්‍රභාසර ආලෝකයේ ඉදිරියට පුංචි ආලෝකේ නිලීමීමද වෙන්නේ මේ ටික දැනගන්න පුළුවන්. මේ කිසිම ගුප්තකමක් නැහැ. මේක ප්‍රත්‍යක්ෂණේ කළ හැක්කක්. උරගා බැලිය හැක්කක්. උරගා බලන ක්‍රමයේ තමයි අනුපස්සනාව. නැවත නැවත ඒකම කිරීම. ඒකටමයි විපස්සනාව කියන්නේ. වරක් වෙච්ච දේ පිළිබඳ සැකන ඒ දේ නැවත වෙන අනුග්‍රහය කරලා දුවට හැක් පිටහක් කියලා බලන්න. එතකොට බලන වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න සැක ප්‍රමාණය අඩු වෙන පටන් ගන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ පොඩි ඉඟියක් දීලා ඒකම අපිට දිරව ගන්න ඒකම අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන්න ඉස්සල්ලාම බලන සැරේට කියනවා ආශේවනය කරනවා කියලා. ඇසුරු. දෙවෙනි එකට කියනවා භාවනා කරනවා කියලා. ඒකම නැවත කරනවා. ඊට පස්සේ බහුලීගත කරනවා. හරි ගියේදී ලක්ෂ වාරයක් කරලා කල්පිරිමැද්ද වගේ පිරිසුදු කර ගන්න ඕනේ. ඒක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒ නිසා මේක ආශේවනය වෙලා තියෙන එක නැවත බලන්න අනුපස්සනාව යටතේ විපස්සනාව යටතේ එතකොට තමයි තේරෙයි මේකේ গুপ্ত දෙයක් නැහැ. සාමාන්‍ය භෞතික විද්‍යාවත් ඒක. ඒ නිසා මේක විදුහුරු ක්‍රමයක්. විද්‍යාඥයෙක් විසින් ගරු කරන ක්‍රමයක්මයි මේක තියෙන්නේ. එකම වෙච්ච පරීක්ෂණේ නැවත නැවත කරලා එම ප්‍රතිඵලයම ලැබෙනවද කියලා අයිට වැඩිය සූදානමෙන් ගිහිල්ලා බලන එකයි මේකේ ක්‍රමය. ඒ නිසා අනිත් දවසේ මේක සඳහා කුකුසක් කුතුහලයක් කෝඩු ගතියක් නැතුව සූදානමෙන් යන්න පැහැදිලි වෙනසක් තමයිගේ භාවනාවේ දැනගන්න පුළුවන්. කොහමද අහලා තියෙන ප්‍රශ්න ගොඩාක් වෙලාවට ආධුනික පැත්තෙන් ආව ප්‍රශ්න වැඩි හරියක් ඒක හොඳයි. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරය මගේ වචන වල විතරක් නෙවෙයි දවස් දෙක තුනක් භාවනා කරනකොට තමන්ගේ අත්දැකීමෙන්ම ලැබෙනවා. ඒක නිසා කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නයත් ඇතුව සූදානම් ශරීරයක් සූදානම් මනසක් ඇතුව නැවත නැවත යෙදීදී බලන්න බලනකොට තමන්ටම තමන්ම මේ ශේෂ්ත්‍රී යොදා වැළීම නිසා විශ්වාසයක් තමන් තුළ ඇති වෙනවා ඒක නම් අනිවාර්යයෙන්ම දවස් දෙක තුනක් යනකොට වෙනස් වෙන නිසා අද ඔක්කොම උත්තර නොලැබුණාට එච්චර කලබල වෙන්න එපා. මේ තව විනාඩි 5 10ක් තියෙනවා කාට හරි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක නැත්නම් ධර්ම සාකච්ඡාට සම්බන්ධ වශයෙන් ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ මාතෘකා తీරණ කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම දැන් අවුරුදු 3ක් විතර යනකම් ඔබ වහන්සේගේ භාවනාව කරගෙන යනවා. දැන් හැමදාම පැය 3ක් වගේ පැය 2ක් පරියන්කේ හා පැයක් සක්වන විදිහට කරගෙන යනවා. එතකොට අර පරියන්කේදී මම දැන් මෙතන කියලා ඉන්නකොටම අර එහෙම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නොගිය ඉබේම සමහර වෙලාවට මේ සමතේකට වගේපත් වෙනවා සමහරලාට ටිකක් වෙලා යනවා ඒත් එක්කම ඒ කරගෙන යන අතරේ සිතුවිලි ආවත් ඒක සිතවිල්ලක් කියලා ඒකත් අයින් කරලා ඒ අරමුණේම ඉන්න පුළුවන්. ගොඩක් වෙලා ඉන්න පුළුවන්. සමහරවිට පහ එකමාරක් විතරක් ඉන්නවා. ඒත් එක්කම මේ සක්මනේදී දර පාද තියෙනකොට ඒක කොහොමද මේ පාදේ ගැටෙන තැන මම සිමෙන්ති පොලොක හැබැයි යන්නේ. එතෙන්දී අර කකුලේ මේ මෙලෙක් ගතිය හා පොළවේ තද ගතිය සමහරට උණුසුම් බව සිසිල් බව ඒ විදිහටම දකින්නවා සමහරට අර කකුල නැවෙන තැන වේදනාවක් වෙන වෙලාවලුත් තියෙනවා සමහරට දනිසෙන වෙන තැනක් දකින්නවා. දැන් මේකම තමයි ස්වාමින් වහන්සේ දිගටම කරන්නේ. ඒ අතරේ අර කකුල කියන්නේ තව ඇඟ මේ පරියන්ක ඉන්නකොට ඇඟ එක පාටම තැන් තැන් වල රත් වෙනවා. මොළය ඇතුලේ නිකන් මේ වැඩ කරනවා වගේ මුළු ඇඟම මේ නලියනවා වගේ එහෙම මුළු ඇඟේම සංඥාවක් දැනෙනවා. එතකොට එහෙම දිගටමමත් මෙහෙමමයි කරන්නේ ස්වාමීන් වහන්සේ මේකමමද කියන්නේ දිගටම තවත් මගේ භාවනා කරනදී අඩුවක් තියනවද නැත්නම් මෙහෙමම කරගෙන යන්නද කියලා යහන්න ඕනේ. ඒ කියන්නේ Tamanට පරියන්ක වේවා සක්මන වේවා එදින්දා වැඩවල වේවා Taman ඉන්න ඉරියව්ව නැත්නම් මම වෙමි මම මැරිලා නැහැ කියන එකට වැඩි වැඩි අවදිභාවයක් වෙනවා නම් ඒකමයි කරන්නේ. එතකොට Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ වෙනද නොදැක්ක විස්තර දැක ගන්න පුළුවන් වෙනවා. සක්මන් කරනකොට ප්‍රයත්නේ අඩු වෙනවා අනායාසයෙන් වැඩේ වෙනවා හැබැයි gediya pitima වැඩේ තේරෙනවා කනකොට යනකොට එනකොට නිදා ගන්නකොට කරන ප්‍රයත්න ප්‍රමාණය තම විතක්ක ਵਿਚාර වල අඩුවීමක් සිද්ධ වෙනවා හැබැයි වැටහීමේ ඉන්න ඉරියව්වේ වැටහීමේ වැඩි වෙනකොට අතිරේක ලාභයක් වශයෙන් තියෙනවා හිතවිලි නැතුව නෙවෙයි හිතවිලි වල දුක් කරදර ගන්නෑ හිත කරදර ගන්නෑ වේදනාවක් නැතුව නෙවෙයි දරා ගන්න පුළුවන් නම් චෝදනා කරන්නයි ගියා සද්ද බාහිරේ නැතුව නෙවෙයි අර ඉස්සර වගේ 100%ක්ම සද්ද නැතුව අපේක්ෂා කරන්නේ සද්ද තිබ්බම මට මොකෝ මං ඕකේ හිත කරදර ගන්නෑ මට කරගෙන යන්න පුළුවන් කියලා තමන්ට අර පුරුදු පාරේ වාහනයක් කෙලවන මනුස්සයාට අත මෙතන නතර කර ආහා ඉන්න දෙයක් නැක වාහනේ ගත්ත ගියානේ ආන්නේ වගේ හුරුවක් එන්න පටන් ගන්නවා ඉතින් ඒ හුරුව තුල තමන් තමන් එක තමන්ගේ ප්‍රධාන මිත්‍රයා බවට පත් වෙනවා තමන්ගේ ඉරියව්ව විතරයි ඉරියව්ව හිත තියෙනවනම් බුදුන් ඉරියව්වෙහි තියෙනවා ධර්මයේ. ඉරියව්වෙහි තියෙනවා සංඝයා. ඉරියව්වෙහි තියෙනවා සීලය. නමුත් අපි හිතුවේ එහෙම නෙමෙයි නෙමෙයි නිවන කියනකොට දඹදිව යන්න වෙයි අඩුම ගානේ. මොකද නැත්නම් මේ ත්‍රිපිටකය පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ඕන වෙයි. නැත්නම් විනය පිළිබඳ අංග දැනීමක් ඕන වෙයි. කලයකට කියලා භාවනා අරණ්‍යගත වෙන්න ඕන වෙයි කියලා හිතාන හිටියේ. දැන් ඒක බලනකොට තේරෙන පටන් අර ගන්නෝනේ ඉන්න ඉරියව්වේ හිත තියෙනවා නම් තමන්ගේ හිත වහා gedere එනවා නම් නිවනේ. මේ ළඟදී මං ගිය වෙලාවක අලුතෙන් කට්ටිය ඇවිල්ලා හිටපු නිසා මම මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා. උංගදෙනෙක් අහනෝනේ අද මේක ඇහලා දෙන්නේ නැති වුණාට සක්මන් කරනකොට ස්වාමීන් කොහෙද බලන්න ඕනේ මොන වේගෙන්ද යන්න ඕනේ කොහොමද කරන්න ඕනේ හරියට ප්‍රශ්නේ. ඔය කයිවාරු කියලා කඩේට යනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. සක්මන් කරන්න ගිය ගම අම්මෝ කකුලක් කුසල කකුලක් තියන්න බබාලට තේරෙන්නේ නැහැ. ඉතින් හරි දිග ප්‍රශ්න ලියනවා. ඉතින් මම ඒක නිසා කිව්වා පරියංකේ ඉන්නකොට කාට හරි මම සක්මන් කරන්නේ නැහැ දැන් ඉන්නේ පරියංකේ කිව්වනම් ඕක තමයි නිවන කියන්නේ. සක්මනේ ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ හිතගෙන ඉන්නේ මම ඇවිදිනවා කියලා දන්නවනේ ඕක තමයි නිවන කියන්නේ. එතකොට අපිට වර්ණ ගන්න පුළුවන් ඉඳගෙන ඉනකොට මම දන්නවා හිතගෙන නෙවෙයි ඇවිදින්න නෙවෙයි බුතියගෙන නෙවෙයි අන්න නිවන. ඇවිදිනකොට මම දන්නවා ඉඳගෙන නෙවෙයි හිතගෙන නෙවෙයි බුතියගෙන නෙවෙයි ඇවිදිනවා. දැන් එතකොට තව කෙනෙකුට කියනකොට එයාට සිද්ධ වෙනවනේ මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා මම ඒ විතරක් විතර නෙවෙයි මම ඇවිදිනවා නෙවෙයි කියලා දන්නවා කියලා. ඒතර කවුරු හරි කිව්වොත් කොහොමද උඹ දන්නේ කියලා කොහොමද උත්තර දෙන්නේ? මම ඉඳගෙන ඉන්න බව දන්නවා ඇවිදින්න නොවන බව දන්නවා හිතක නෙවෙයි කියලා දන්නවා. බුදින නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඒකට අපිට සම්පූර්ණ මේ අපේ අත්දැකීම් වචෙන් හරවන්න වෙනවනේ. ඒ නිසා ඇවිදිනකොට ගහනවා ඔය ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? හිටගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? බුදියාගෙන නෙවෙයි ඇවිදින බව කොහොමද දන්නේ? ඉතින් අර කීසිත වෙන ඇවිදිනකොට මට කකුලෙන් කකුලට බර දිදී යන ගමනේ මම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට මේ යටිපහටිය පොළවේ වදින්න නිසා මම දන්නවා මම හිතගෙන නෙවෙයි කියලා. ඉතින් මේක ගැන කල්පනා කරන්න ගියාම ඕක දිගේ ඕනේ දහතු මනසිකාරයක් කියලා දෙන්න පුළුවන්. ඕනේ වේදනානුපසනාවක් කියලා දෙන්න. ඕනේ චිත්තනුපසනාවක් කියලා දෙන්න පුළුවන්. ඉතින් මේක කිව්වට පස්සේ 50 කෙනෙක් මට ඊයේ විල චෝදනා කරනවා. උපහාසයේ මෙච්චර සරල දෙයක් කියන්න මෙච්චර බණ ඔච්චර කියන්නේ මොකටද කියලා. මේක මට කලින් කිව්වනම් හරිනේ. මට දැන් ඇවිදිනකොට කිසිම ප්‍රයත්නයක් කරන්න නෑ මම ඇවිදින බව දන්නවා. ඉබේ සිද්ධ වෙනවා අනන්ත අප්‍රමාණ හිතවිලි දිනව මට ගහලල්ල මම හොඳට දන්නවා විදිනවයි කියන්නේ ඉතින් කොච්චර සරලද කියලා ඉතින් මං කොහේ මෙතෙක් කල් පුහුණු කරපු නිසා ඒක තේරෙන්නේ එහෙම නැතු අලුතෙන් ආධුනිකයට කිව්වට ඒක තේරෙන්නේ නැහැ නිසා ඉස්සරහට යන්න යන්න භාවනා සරල වෙනවනම් ඍජු වෙනවනම් නිහතමානී වෙනවනම් භාවනා හරි. දෙයනාචමකට උපමාවක් දීලා තියෙනවා. භෝගයක්, ගොයමක්, මාෂ භෝගයක් වවල තියෙන කෙතක්කයිනේ. හරක් කවන ගොපල්ලෙකුට හරකට කවන ගමන් භෝගේ නොකණ්ඩ වග බලා ගන්න වෙනවනේ. නැත්නම් භෝගේ වගමින් ගුටි ගන්න වෙනවනේ. නිසා එයා හරක් නිතරම වනාතට එළවනවා. නියර ගෑවට කමන්නේ භෝගේ කණ්ඩ දෙන්නේ නැති වෙනට ඇහක් පිට ගහක් අහගෙන ඉන්නපায়ে. නමුත් හිතන්න භෝගේ අසන්නේ නිලුවට පස්සේ ඌට හරකුන්ට ඕන විදිහට කණ්ඩාරින්න පුළුවන්. නීති කාපුවාම මොකෝ අනාති කාපුවාම මොකෝ ඉපදෙල්ල කාපුවාම මොකෝ සතිය වැඩනකොට බුදුරජාණන් කියනවා ආස්සනෝ නෙලපු ඉඩමක තන කවන ගොපල්ලෙක් වගේ Tamanට ෆ්ලූට් එකක් ගහගෙන ඔය ඉන්න පුළුවන් ගොටියට වෙලා අරක් දනකොල ගන්නවා. අනිත් වගේ සාහැල්ලුව තමයි අපේ භාවනා ජීවිතේ අපිට ලැබෙන ආශිර්වාද. අනායාසයෙන් වැඩි යනවා. ඉඳගෙන ඔහේ ඉන්නවා. හිතවිලි තියෙනවා හිත කරදර ගන්න නැහැ. වේදනාව තියෙනවා හිත කරදර ගන්න නැහැ. සද්ද එනවා හිත කරදර ගන්න නැහැ. සද්ද තිබ්බම මොකද මට නෙවෙයි කතා කරන්නේ. හැබැයි උන්නට ඉඳගෙන ඉන්න බව දන්නවා. කොහොමද නිකන් ඔය ආනාපානයක් ඔය වැඩේ නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදින කොට සක්මන් කරන බව දන්නවා. අහල පහල මිනිස්සු සක්මන් කරුවයි කියලා ඕ කොච්චර වේගෙන් කියයි කියලා ඕ ඒක නෙමෙයි ප්‍රශ්නේ අනායාසයෙන් සක්මන වෙන්න අරින්න ඉඳගෙන වෙන බව දන්නවනේ සක්මනාරි. ආන්නේ විදිහට එnde එnde එnde තමන්ගේ මේ සංකීර්ණතා අඩු වෙලා සමීකරණ නැතුව සරල ඍජු කෙලින්ම අත්දකින්න පුළුවන් දෙයට යනවනම් ඒ කියන්නේ සති වැඩ. එතකොට විශාල දැරීමේ ශක්තියක් එනවා අපිට. අපි සද්ද නැති දෙයක් අපේක්ෂා කරන්නේ සද්ද තිබුණාට හිත කරදර ගන්නෙ. වේදනාවක් තියෙනවා. ඉතින් දරන්න පුළුවන් නම් මොකද්ද ප්‍රශ්නේ? හිතවිලි තියෙන තියම අපිට මොකෝ? පසුබිම හිතවිලි තිබ්බම මොකම මරමුණත් එක්ක ඉන්නව. නැත්නම් ඕනෙල ආත්මුට යන්න පුළුවන්. ආන්නේ විදිහට මේක වරණගෙනවා නම් බුදුන්ට ලං වෙනවා ධර්මයට ලං වෙනවා. මට පේන්නේ ඒ වගේ කතාවක් කියවෙන්නේ කියලා. ඉඳ ගන්නකොටම නිකාම තමයි තේරෙනවා ඔය ආනපාන මෙනෙහි කරන්න ඕනේ නැහැ මුලමෙත වලන්න ඕනේ නිකම්ම ගියාට පස්සේ විවේක වෙනවා. තමයි දන්නවනම් මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. ඒකත් ජයසිත මංගලම් කියලා අනේකයි තියෙන්නේ. මන්ද නෙම මම ප්‍රශ්න තේරුම් ගත්ත හැටි අහ විග්‍රහ කරපු හැටි හරිද කියලා. හරි කියලා හිතනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒක තමයි. මම හරිනේ. හරි. දැන් මම ඔයා හරි කියන්න ඕනේ නැහැ මං. දැන් ඔයාට තියෙන්නේ මම හරිද කියලා කියන එක විතරයි. උදේ අපි පැයක් අරගෙන සිනවා සැලසුම් කර පරිදි ඉතින් අපි තාම මෙතන පැයක් විතර ගන්න බලාපොරොත්තු වෙනවා ශක්මනකට ඒ කියන්නේ ඔර්ලෝසුවේ පැයෙන් දෙකේ සිට තුන දක්වා ඒතර අපි තුනට නැවත රැස් වෙනා මෙතන සාමූහික භාවනාවක් සඳහා පිරිමියාට කැමති නම් උඩහට යන්න පුළුවන් නැත්නම් මෙහි කරන්නත් පුළුවන්. ඉතින් මේ අපි තුනට නැවත රැස් වෙනවා. මෙතෙන් සිට පැයක් අපි සක්මන් කරනවා කියන මේ මතක් කිරීම සමගම අපේ ධර්ම සාකච්ඡාවේ නිමා සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල දනාඩම තිරුවන් සරණයි.